සාදුකාරයවත් ඔබ සැමට. විසවන සතියේ විතක්ක සන්තහන සූත්‍රය ඇසුරෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්ම කතිකාවතක් මෙලෙසින් ගොඩනගන්නට සූදානම. ඒ සඳහා වැඩම කොට වදාළ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩම් තලාව ධම්මගිරිය අරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදුනාදනම්වා নমස්කාර පූර්වකව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු සාතු සාතු සාතු ඒ වගේමයි සිදු කළ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුනා වැවුඩ දොරන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ඉහළගම අමිත ගෞරවනීය ස්වාමින් වහන්සේ.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 අද දවසේ මේ ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ ධර්ම සාකච්ඡාව සිද්ධ කරන දවසේ මේ දින දෙකක් පුරාවට අපි විතක්ක සංතාන සූත්‍රය ආශ්‍රයෙන් අපේ ජීවිතය ප්‍රායෝගිකව කොයි විදිහටද එන අකුසල වේගයන් දුරු කරගන්නේ අකුසල විතර්කයන් නැති කරගෙන ප්‍රායෝගිකව මේ කටයුත්ත කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. පින්නත් හැම කෙනෙකු දන්නවා මේ වැඩසටහන අපි නිවන් මාර්ග දේශනා මාලාවෙන් පස්සේ ආරම්භ කරපු අපේ ජීවිතය නිවැරදි කරගන්න ප්‍රායෝගිකව කරන දේවල් පිළිබඳ වැඩිපුර සාකච්ඡා කරන වැඩසටහනක් සතියක් පුරාවට යම් කරුණක් අරගෙන ඒ කාරණා ජීවිතයට එකතු කරගන්න විදිහ මේකුත් පැතිකඩ වලින් සාකච්ඡා කරනවා දැන් හෙට දවසේ මේ අයට තියෙන ගැටලු ලියලා එවපුවාම ඒ කෙටි පණිවිඩ මගින් හෝ දුරකථන මගින් හෝ බෞද්ධ මාධ්‍ය ජාලයේ ඒ සඳහන් කරලා තියෙන දුරකථන අංක වලට ලබා දුන්නාම ඒ මේක ප්‍රායෝගිකව सिद्ध කරගෙන යන ගැටලු වලට सिद्ध කරද්දී ඇති වෙන ගැටලු වලට Tamanට තියෙන ගැටලු වලට සජීවීව කරන සාකච්ඡාවක් තමයි හෙට දවසේ තියෙන්නේ. ඉතින් අද දවසේ අපි මේක යොදාගන්නේ අපි දින දෙකක් තිස්සේ ප්‍රායෝගිකව සාකච්ඡා කරා. නමුත් එහි මූලාශ්‍ර අපිට යම් විශේෂත්වයක් යම් ආකාරයක විශ්වාසයක් ඇතිවීම සඳහා ඒ සූත්‍රයේහි තියෙන කාරණා පිළිබඳව ඒ සූත්‍රය අනුසාරයෙන්ම සාකච්ඡා කරන්න තමයි අපි හුඟක් වෙලාවට ස්වාමීන් වහන්සේ නමක් අපේ මැදිරියට වඩම්ම ගන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේගෙන් දැන ගැනීම පිණිසත් අපේ මතකයේ අලුත් කර ගැනීම පිණිසත් අපි මේ දින දෙකේ සාකච්ඡා කරපු කරුණු පිළිබඳව ඉතා කෙටි සඳහනක් කරනවා. එතකොට අපිට මේ සාකච්ඡාවට අවතීර්ණ වීමක් වශයෙන් අපි කතා කරපු කාරණා තමයි අපි හරියට නිකන් ජීවිතේ ජීවත් කරනකොට අපිට ඇති වෙන අකුසල විතර්කයන් ඇති වුනහම මොන හරි කාරණාවක් ඔස්සේ කාමච්ඡන්දයක් ව්‍යාපාදයක් ආදී වශයෙන් නැත්නම් කාම විතර්කයක් ව්‍යාපාද විතර්කයක් විහිංසා විතර්කයක් ඇති වුනහම සැඩ පහරකට අහු වුණා වගේ. කියන්නේ ගහගෙන යනවා වගේ අපිටම නවත්ත ගන්න බෑ. ඒක ඔස්සේම හිත හිත හිත හිත හිත හිත කතන්දර හදනවා. ඒක එක මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ මෙහෙම වුනේ. ඔය විදිහට පරණේවයි වෙන්න තියෙන ඒවයි අර මැදදී හම්බෙච්ච එක වචනයක් සමහර විට කාගේ හරි එක වචනයක් වෙන්න පුළුවන්. මේවා මැත්තේ ඒවා දැඩි ගැටලුවකට මැදි වෙනවා ඒක අපි හිතලා කරන දෙයක් නෙවෙයි අන්න එහෙම අකුසල ප්‍රවාහයක් අපේ තුල ඇති වෙනවා මේක හරි ගැටලුවක් විශේෂයෙන් භාවනා කරන කෙනෙකුට මේක ලොකු ප්‍රශ්නයක් විශේෂයෙන් උපරිම සමාධියක් වඩන කෙනෙකුට අධිචිත්තයක් වර්ධනය කරගන්න හදන කෙනෙකුට මේකේ ලොකු ලොකු ප්‍රශ්නයක් වෙනවා පුංචි විතක්යකටවත් ඉඩ දෙන්නේ නැතුව කටයුතු කරන්න ඒ සඳහා ක්‍රම පහක් තියෙන බවත් ඒ ක්‍රම පහ කොයි විදිහටද අපි ප්‍රායෝගිකව භාවිතා කළ යුත්තේ අපි නිවසේදී මේක පුහුණු කරන්න කියලා මම කිව්වා. ඒ ක්‍රම පහ ගැන සාකච්ඡා කරා. යම් ප්‍රමාණයකට ගිය ඊයේ සහ පෙරේදා දින දෙකේ. එhmenan අද අපි බලමු මේ පිළිබඳ තවත් මොනවද අපිට එකතු කරගන්න පුළුවන් කියලා. හැම දෙයකටම ඉස්සෙල්ලා මේ ආයතත් මේක හදාරන්න බලාගෙන මේ සූත්‍රය තියෙන ඉසව්ව ඒ වගේම මේ සූත්‍රයේහි කාට දේශනා කරාද ඒ වගේම මේ සූත්‍රය කවුරුන් සඳහාද ආදි වශයෙන් මේ සූත්‍ර ධර්මයේ තියෙන නිධානය පිළිබඳව අපි දැන ගැනීම වටිනවා කියලා මම හිතනවා. එමනම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු මූලිකවම අන්නේ කරුණු අපිට අපේ පින්වන්තයාට දැන ගැනීම පිණිස දේශනා කරන විදිහට. ගෞරවනීය ගුරු දේවෝත්තම ලොකු සාන්නාංශේ පාද නමස්කාරය අවසරයි සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි ලොකු සාන්නාංශේ ඒ සඳහන් කරපු විදිහට මේ විතක්ක సంతාන සූත්‍ර දේශනාව අපේ ජීවිතයට බොහෝම වැදගත් සූත්‍ර දේශනාවක් මේ දේශනාව පින්වත්නි මගේ ජීවිතයට පෞද්ගලිකවම ලැබිච්ච වටිනා කියන සූත්‍ර දේශනාවක්. බොහොම වටින උතුම් සූත්‍ර දේශනාවක්. ඇයි ඒ? මේක අකුසලයේ දුරු කරගන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් පිළිබඳ සඳහන් වෙන දේශනාවක්. මේ දේශනාව පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කරේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසටමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ දේශනාවත් හැමෝටම කුඩා දරුවන් ඉඳන් වැඩිහිටියා දක්වා පැවිදි ගිහි හැම කෙනෙකුටම ප්‍රයෝජනවත් වෙන සූත්‍ර දේශනාවක්. මේ දේශනාව තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ අධිවිත්තේ යෙදුණු කෙනෙක්ට ඒ කියන්නේ විදර්ශනා පාදක කරගෙන සමත විදර්ශනා ආදී භාවනා මගින් හිත දියුණු කරන ඒ දියුණු කරගන්නට යෙදුන තැනැත්තෙකුට ඉතින් භාවනා කරගන්නට යම්සි ස්වාමීන් වහන්සේ නමක් ඒ අට කතාව තුළ පින්නන්නේ සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ නමක් ඒ නිසීදණය හෙවත් පත්කඩේ අරගෙන රුක් සෙවණයකට සේනාසනයකට ගිහිල්ලා ඒ අවශ්‍ය පිළිසුදු කිරීම කරගෙන වාඩි කර ගැනීමම අධිරිතේ යෙදුන බව. ඒ වගේම ඒ මූල කර්ම මූල කර්මස්ථානය අරගෙන ස්වාමීන් වහන්සේ කියන්නේ කර්ම තහනක් අරගෙන ඒක මෙනෙහි කරගන්නට ඒ වාඩි වෙලා සිද්ධ කර ගැනීමම අධිසිද්ධිය යෙදුණයි කියලයි අට කතාවසල සඳහන් වෙලා තියෙන්නේ. ඒතර අපිට තේරුම් ගන්න පුළුවන් මේ අධිසිද්ධිය පිළිබඳ යෙදුන තැනත් එක්ක හැද සඳහන් කරන්නේ මේ සමත විදර්ශනා ආදී භාවනා දිනු කිරීමට යෙදෙන තැනත් එක්කට. ඒතර අපි සියලු දෙනාටම මේක අදාළයි. එතකොට මේ මේ මේ දේශනාව තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදෙන අපිට ඒතර කුමක් සඳහාද මේක දේශනා කරේ මොකටද කියන කාරණය පින්නත් අපි තේරුම් ගත්තොත් එහෙම තථාගතයන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නට හේතුනේ මේ අපේ හිත තුළ ඇති වෙන ලෝභ දේශ මොහ සහගත අකුසලයේ දුරු කරගන්නට ඒක මේ පින්නත් අය දන්නවා. ඒතර අපි තේරුම් ගන්න ඕන පින්නත් මේ ඇයි අපි මේ ලෝභ දේශ මොහ ආදී අකුසලයේ දුරු කරගන්නේ? ලෝභ දේශ මොහ ආදී අකුසලයේ පින්නාතිය සංසාර ජීවිතේ දුකට ඇදලා දාපු දෙයක්. එතකොට අපි තේරුම් ගත්තොත් සසරගත ජීවිතය ගැන පින්නාතිය මේ වෙලාව විමසලා බැලුවොත් එහෙම සංසාරගත ජීවිතයන් වලදී අනවරාග්ග සංසාර ජීවිතය ගැන තථාගතයන් වහන්සේ දේශනා කරපු දේශනාවක් මේ වෙලාව සිහිපත් කරගන්නවා පින්නාතිය. අනවතග්ග සංයුත්ත කියන දේශනාව තුළ සඳහන් වෙලා තියෙනවා සංසාරේ පින්නාතිය අපි බොහෝ කොට දුක් විඳලා තියෙනවා. එළුව ගවය ආදී සත්ත්වලා අනන්ත දුක් විඳලා තියෙනවා. ඒක අපිට තේරුම් ගන්න බෑ. බුදුන් වහන්සේ දේශනා කළා තියෙන ධර්ම විශ්වාස කරගෙන අපිට විශ්වාස කරගන්න පුළුවන්. සතර මහා සාගරයේ ජලයටත් වැඩිය පින්නවද ලේ වගුරුවලා තියෙනවා ත්‍රිසං ආත්ම භාවයන් වලදී. අම්මා නැතිලා අනුන්ගේප කඳුලොත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. තාත්තා නැතිලා අනුන්ගේප කඳුලොත් සතර මහා සාගරයේ ජලයටත් වඩා අධිකයි කියලා. එතකොට හිතලා බලන්න පින්නත් නේ සංසාරෙ මෙච්චර මහා දුකක් විඳලා තියෙනවා. ඒ වගේම පින්වත්නි අම්මා නැතිලා තාත්තා නැතිලා එච්චර කඳුළු වැගිරුවා නම් සතර සංසාර ජීවිතයේ සඳහන් වෙලා තියෙනවා පින්වත්නි එක් නම ඇති එක මවකකින් බීපු කිරි ටික සතර මහා සාගරයේ ජලයට වඩා අධිකයි කියලා. ඒ කියන්නේ එකම නම තියලා එකම අම්මා කෙනෙක්ගෙන් බීපු කිරි. අපේ ජීවිතේ අපේ අම්මම සංසාර ජීවිතේ ලැබිලා අපි අම්මාගෙන්ම කිරි බීලා එකතු කරපු කිරි ටික එකතු කරා නම් බීපු කිරි ටික සතර මහා සාගරයේ ජලයට වඩා අධිකයි කියලයි සඳහන් වෙලා තියෙන්නේ. බලන්න පින්වත්නි, එච්චරකට අපි සංසාර ජීවිතේ දුක් විඳලා තියෙනවා. ඒ වගේම සංසාර ජීවිතේ පින්වත්නි අනන්ත අප්‍රමාණ සැප සම්පතුත් විඳලා තියෙනවා. චක්විත රජකම පවා සංසාර ජීවිතේ ලැබුවා, රජුරු වෙලා ඉපදුනා, සිටුරු වෙලා ඉපදුනා, දිව්‍ය ලෝක ආදී තැන්වල ඉපදුනා. නමුත් පින්වත්නි ඒ කිසිම දෙයකින් ස්ථිරසාර සැනසීමක් නිවීමක් ලැබුණේ නැහැ. එහෙනම් අපිට තේරෙනවා මම මේ කාරණේ පින්නත් අයට සිහිපත් කරේ අපි එක එක්කෙනා එක එක්කෙනා සංසාර ජීවිතේ ඇලීමෙන් එක එක අරමුණු කරලා තියෙනවා. එක එක්කෙනා ඇලීමෙන් අරමුණු කරලා අම්මම මැරිලා කීසරයක් අඬලා එකතු කරපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි නම් අපේ අම්මාවටම අපි කොච්චර ඇල්ලලා තියෙනවා සංසාර ජීවිතේ නේද? එතකොට ඒ වගේම දේශසහගත ස්වභාවයනොත් අපි සංසාර ජීවිතේ එක එක්කෙනා මරාගෙන තියෙනවා. ඒ දේශකාරීව එක එක්කෙනා මරාගෙන ගියපු ලේ ටිකත් සතර මහා සාගරයේ ජලයට වැඩිලු. ඒතකොට බලන්න එතකොට මේ අපි දේශ සහගතව අරමුණු කරලා තියෙනවා. ඒ වගේ ඇලීමෙන් අරමුණු කරලා තියෙන එක එක්කෙනා. ඒතකොට අපි නොකරපු දේ තමයි මේ ධර්මය තේරුම් ගත්තේ නැති එක. කුසල ධර්මයන් වඩපු නැති එක. කුසල ධර්මය පුරුදු කරගත්තේ නැහැ. කුසල ධර්මය භාවිතා කරගත්තේ නැහැ. ඒ නිසා සංසාර ජීවිතේ මෙච්චර මහා දුකක් විඳගෙන ඉන්න සිද්ධ වුණා. නිසා මේ දේශනාව මොකකටද තථාගතයන් වහන්සේ දේශනා කරේ? ධර්මය අවබෝධ කරගන්න සතර සතිපට්ඨාන නැමැති ධහම පුරුදු කරගන්න අපි ඒ දේවලුයි පින්වත්නි කරගත්තේ නැති අනිත් හැම දෙයක්ම මම අර මුලින් මතක් කරපු ආකාරයට කරා. හැම දුකක්ම වින්දානම් හැම සැපයක්ම වින්දානම් නොවින්දා වූ සැපය මොකද්ද? සෝවාන්, සකුරුදාගාමි, අනාගාමි, අරහත් කියන ඒ උතුම් වූ මාර්ගඵල தත්වයටයි හිත ගන්නට බැරුණේ. ඒ නිසා ආන් ඒ උතුම් தත්ත්වයට පත් කරගන්න විදිහයි මේ දේශනාව තථාගතයන් වහන්සේ බොහොම අපූර්වවට මේ දේශනාවේ ක්‍රම පහක් හැටියට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ ලොකු සන්නාසි සඳහා අහපු විදිහට මේ මේ දේශනාව සිද්ධ කරගන්නේ අපිට දේශනාව සිද්ධ කරේ. ඉතින් ධර්මය අවබෝධ කරගන්න නිර්වාණය කියන චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසමයි මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. හොඳයි. නොයිදපු සැපයකුත් නෑ. නොයිදපු දුකකුත් නැහැ. එහෙනම් තවත් මොනවද ඉල්ලන්නේ? නේද? නොවිදපු සැපේකුත් නැහැ, නොවිදපු දුකකුත් නැහැ. තවත් මොනවද ඉල්ලන්නේ? අනිත් පැත්ත හැරිලා අපේ ජීවිතය දිහා බැලුවොත් එහෙම අපි මේ ජීවිතයේ මහා සැපයක් වින්ද අවස්ථා කියලා හොයන්න පුළුවන් තැන් නැහැ. නැති තරම්. මේ දිතාම කලාතුරකින් දවස් දෙකක් යන්තම් සැප වින්ද ගතියක් තියෙනවා. එතකොට දුක් නම් ඕනෑ තරම් තියෙනවා දීර්ඝ කාලීන දුක් විඳේවා තියෙනවා. වෙනසක් කරගත්තේ නැත්නම් මේ ජීවිතේ දිහා බලලා වෙනසක් කරගත්තේ නැත්නම් ඉතිරි ටිකත් ওই විදිහටම යයි. ඉතිරි ටිකත් ඒ විදිහටම යනකන්ද ඉන්නේ. නේද මේකේ තේරුම මේ ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙන්න කියන එකමද නැහැ. ඒක කරන්න පුළුවන් ලොකු දෙයක්. එහෙම නෙවෙයි අපි හිත සකස් කරගන්න කියන එකයි. නමුත් මේවා ඇහෙනකොට අපිට දැන් මේ වෙලාවේ හොඳ විතර්ක පහළ වෙනවා. මේ දේශනාව අහනකොට පොඩි ස්වාමීන් වහන්සේගේ අපිට හොඳ විතර්කයක් පහළ වුණා. ඇත්ත තමයි මම මේක කරන්න ඕනේ කියලා නමුත් ඒ විට කලින් ඒ වගේ ඒවා පහළ වෙලා නැද්ද ඕන තරම් පහළ වෙලා තියෙනවා ඇයි ඒක सिद्ध කරන්න බැරි වුනේ සැඩපහරකට අහු වුණා වගේ අකුසල වේගයන් සිද්ධ වෙනකොට ඒ අකුසල වේගයන් මේවා යට කරගෙන මේ අවශ්‍යතාවය යට කරගෙන ගියා. බොහෝ වටින කාරණාවක් මතු වුණා මෙතනදී අපිට හිතන්න පුළුවන් දෙයක්. ඇත්තටම මේ නිහීදනේ අරගෙන ගිහිල්ලා ඒ කියන්නේ අපි මේ පත්කඩයක් අරගෙන ගිහිල්ලා කොහේ හරි තැනකින් රුක්ක මූලයක් අරන්යක ඉඳ ගැනීම කියන්නේම අදිචිත්තෙහි යෙදීමක් කියලා කියන්නේ ඇයි මේ සියල්ල අතහැරලා දාලා නෙක්කම්ම සුවයක් විඳින්න සූදානම් වෙන කෙනෙක්ගේ. එතකොට ඒ වෙලාවේ තව නොයෙකුත් කම්සප යොදන්න පුළුවන්කම තියෙද්දි එහි යෙදෙන්නේ නැතුවයි ඒ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් එතෙන්ට එන ලොකු බාධාවක් තියෙනවා ඒක තමයි අකුසල විතර්කයන්. ඒ අකුසල විතර්කය බොහොම ප්‍රබලයි. කුසල විතර්කයට වැඩිය බොහෝ වෙලාවට. ඉතින් ඒ එවැනි අවස්ථාවක මේ අකුසල විතර්කයේ පළවා හරින්න තියෙන පළවෙනි ක්‍රමවේදය පිළිබඳව අපි පොඩි ස්වාමීන් වහන්සේගෙන් අහලා බලමු. මොකද මාත් එක්ක මේවා දැන් බොහෝ කතා කරලා තියෙන හින්දා මේ අලුත් අදහස මොකක්ද කියලා. ඉතින් අපි නැවත අපි විමසනවා පොඩි ස්වාමීන් වහන්සේගෙන් මේ පළවෙනි පියවර කුමක්ද? එහි අන්තර්ගතයේ තියෙන්නේ මොනවද? ලොකු සාන්නාංශ මේ දේශනාව තුළ පළවෙනි පියවර හැටියට සඳහන් කරලා තියෙන්නේ අඤ්ඤ නිමිත්තං මනසිකාතබ්බං කුසලූප සංහිතං කියලා. ඒ කියන්නේ අඤ්ඤ නිමිත්ත හැටියට සඳහන් කරන්නේ ඒ අකුසල විතර්කයට ප්‍රතිවිරුද්ධ කුසල හැඟීම. ඒ කියන්නේ අකුසල විතක්ක කියපුවාම දේශනාව තුළ සූත දේශනාව තුළ සඳහන් වෙන්නේ ලෝභ, දේශ, මෝහ කියන ප්‍රධාන වශයෙන් ගත්තොත් ඒ සියලුම අකුසලයන් ඒ ඇතුළත් වෙනවා. එතකොට මේ ලෝභ ලෝභය කියන අකුසලයට ප්‍රතිවිරුද්ධ අකුසලය තමයි සඳහන් වෙලා තියෙන්නේ අසුබ මනසිකාරය. ලෝභ සාගත හැඟීමක් ඇති වුණොත් ඒ අසුබ මනසිකාරය පුරුදු කරලා ඒ ඒ ඇති වුණා වූ අකුසල අරමුණ නැති කළා දාන හැටියට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම දේශ සහගත අකුසලයට විරුද්ධ හැඟීම තමයි මෛත්‍රිය කියන කුසල හැඟීම. මෛත්‍රිය කියන කුසල හැඟීම් පුරුදු කරලා ඒ ඇති වෙන අකුසල හැඟීම දුරු කරලා දාන්න සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෝහසාගත අකුසලයන් හට ගන්නකොට මෝහසාගත අකුසලය දුරු කරගන්නට ඒ අට කතාව තුළ සඳහන් කරලා තියෙනවා කාරණා පහක් පංච ධර්ම නැසුරු කරගන්නටි කියලා. පංච ධර්මයන් නැසුරු කරගෙන ඒ මෝහසාගත අකුසලය නැති කරගන්නටි කියලා. ඉතින් මේ පළවෙනි කාරණය මේ අඤ්ඤ නිමිත්ත පබ්බය හැටියට පළවෙනි පබ්බය සඳහන් කරලා තියෙන්නේ. මේ අඤ්ඤ නිමිත්ත වෙනත් කුසල අරමුණු මෙනෙහි කරගෙන යකුසල අරමුණු දුරු කරගන්න ඒ ඒ කාරණේ උපමාවක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ලෑල්ලකට හෝ ඒ යම්සේ ලී දෙයකට යම්සේ ඇණයක් ලී ඇණයක් යදුනාට පස්සේ ලී ඇණය ගලවලා දාන්න වඩු තෙමේ මොකද කරන්නේ? ඒ කුඩා යණයක් අරගෙන අර ලී යණයට වටේට තට්ටු කරලා අර ලී යණේ ප්‍රදා ලොකු ලී යණේ ගලවලා දාලා අයින් කරනවා වගේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඇති වුණු අකුසල ඒ විතර්කේ නැති කරගන්න කුසල විතර්කයන් උපයෝගී කරගෙන කුසල විතර්කයන් උපයෝගී කරගෙන සඳහන් කරලා තියෙන විදිහට මේ අකුසල හැඟීම දුරු කළා දාන්නටයි කියලයි සඳහන් කරලා තියෙන්නේ ඉතින් මේ විදිහට පින්නත් අය අහලා තියෙනවා අපිට සතර කමඨාන උපයෝගී කරගෙන මේ අකුසල හැඟීම දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. සතර කමඨානේ සඳහන් වෙලා තියෙන අසුබ මානසිකාය, බුද්ධානුස්සතිය, මරණානුස්සතිය, මෛත්‍රිය වගේ කුසල හැඟීම් පුරුදු කරගෙන අකුසල හැඟීම දුරු කරලා දාන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අට කතාව තුළ පින්වත්නි විශේෂයෙන්ම සිහිපත් කරලා තියෙන සඳහන් කරලා තියෙනවා මේ මෝහසාගත අකුසලය දුරු කරගන්න මොහසාගත අකුසල විතර්කය දුරු කරගන්න පංච ධර්මයන් ඇසුරු කරගන්නේ කියලා. ඒක සඳහන් වෙනවා ගරූපවාසෝ උද්දේශෝ උද්දිත්ත පරිපුච්චනං කාලේන ධම්ම සවණං තානාතාන විනිච්ඡයෝ පංච ධම්මෝපනිස්සාය මෝහා ධාතු විහෙතේ කියලා මේක සඳහන් වෙන පින්න මේ සඳහන් කරලා තියෙන කාරණා පහක් දේශනා කරලා තියෙනවා විශේෂයෙන්ම මෝහසාගත අකුසලයේ දුරු කරගන්න අපේ ජීවිතයට වැදගත් කාරණා පහක් නිමෝහසාගත අකුසලය දුරු කරගන්න සඳහන් කරලා තියෙනවා ගරුපවාස උද්දේශෝ. පළවෙනි කාරණේ පින්වත්නි ගුරු ආශ්‍රයයක් ඇති කරගන්නදී කියලා. ගුරු ආශ්‍රය කියපුවාම පින්වත්නි තමන්ට නිවැරදි මාර්ගය ධර්මය කියලා දෙන ගුරුවරයෙ. ඒ විශේෂයෙන්ම පින්වත්නි ස්වාමීන් වහන්සේ නමකට සඳහන් කරලා තියෙනවා උපසම්බදා ස්වාමීන් වහන්සේ නමකට බස් පහක් යනකම් මිස සමාදන් වෙලා ගුරු ආශ්‍රයේ ඉන්නේ කියලා. බාහනේද ගුරු ආශ්‍රයේ ඉන්නකොට පින්නත් අර මෝහසාගත ඇති වෙන විතර්කයන් අපේ හිත තුල නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒතකොට ගුරු ආශ්‍රයේ ඉන්නකොට ඒ අකුසල හැඟීම් දුරු කරගන්න බොහොම පහසුයි. ඒකයි ගුරු ආශ්‍රය සිද්ධ කරගන්න කියලයි අට කතාව තුළ සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම ಉದ್ದೇಶ ඉගෙන ගන්න ඕනේ. ඉතින් අද දවසේ මෙතනත් මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්නේ තථාගතයන් වහන්සේගේ ಉದ್ದೇಶයෙන් ඉගෙන ගන්නවා. ඒ දේශනා කරපු ධහම ඉගෙන ගන්නවා. ඒ වගේම උද්දිත්ත පරිපුච්ඡන. ඒ කියන්නේ උදෙසුපු ධර්මය, තථාගතයන් වහන්සේ උදෙසුපු ධර්මය පරිපුච්ඡ කරන්න, ඒ කියන්නේ ප්‍රශ්න කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ නමකට සීලවන්ත ගුණවන්ත බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා ධර්ම කාරණා දැනගන්න ඕනේ. මේක කුමක්ද? මේකේ මේ කාරණේ මොකක්ද කියලා පින්නාත් මේ විදිහට බෞද්ධභාවය ඇති කරගන්නට ඕනේ. ඒ වගේම පින්නාත් නිවැරදි කාලයට ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. නිවැරදි නිවැරදි වෙලාවට ධර්ම ශ්‍රවණය කරන්නද කියලා සඳහන් කරලා තියෙනවා. එවන් තානාතාන විනිශ්චය කියන්නේ පින්නත් මේ මේ කාරණය මේකට මේ මේ කාරණය නිසා මේක හැදෙන්නේ මේකට මේ කාරණේ සුදුසු නෑ කියලා හේතුඵල ස්වභාවය අනුව විනිශ්චය කරගන්නට ඕනේ. මේ වගේ වැදගත් කාරණාවන් සඳහන් වෙලා තියෙනවා. මේ මෝහය කියන අකුසල විතර්කය දුරු කරගන්නට. අපේ ජීවිතයේ බොහෝම වැදගත් කාරණාවන් මේ දේශනාව තුළ සඳහන් වෙලා තියෙනවා. ඒ විදිහට ලෝභ දේශ මොහ ආදී අකුසලය දුරු කරගන්න විදිහයි ඒ දේශනාව තුළ සඳහන් වෙලා තියෙන්නේ. ඔව් කොයිතරම්නම් මේ ත්‍රිපිටක ධර්මයට කියන්නේ පින්නත් නේ පොතක් වගේ කියලා. ඒ කියන්නේ ඒකට කියනවා සම්පතක් නැත්තම් අපි කියනවා මේකට මූලාශ්‍ර කියලා. මූලාශ්‍ර කියන වචනය තුළ තියෙන්නේ මේ මූලාශ්‍ර පිරික්සනකොට නොයේකු දේවල් මතුවෙනවා. එතකොට දැන් අපිට තේරෙනවා ඇති මේ සූත්‍රයක් අරගෙන මේ සූත්‍රයේ විශේෂයෙන් අටුවා ග්‍රන්ථ අටුවා ග්‍රන්ථවල තියෙන්නේ රහතන් වහන්සේලා සඳහන් කරපු ඒ සූත්‍රයට අදාළ බොහෝ කරුණු. ඉතින් ඒවා අපේට එකතු කරලා බලනකොට දැන් අපි නොහිතන ගොඩාක් වටිනා කාරණා එකතු වෙනවා. එතකොට දැන් දැන් පොඩි සයන්ස මතක් කරා වගේ දැන් ගුරුවරයෙක් ආශ්‍රය කරන්න කියන එක ඒවා විමසන්න කියන එක දැන් අපි හෙට දවසේ මේ ඇත්තට විමසන්න අවස්ථාවක් සකස් කරලා දීලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සකස් වෙන්නේ ධර්මානුකූලව ඒ තියෙන වැඩපිළිවෙල තුළට අපිට යන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න. අපිට බොහොම උද්දාමයකටපත් වෙන්න ඕන අපි මේ ධර්මයේ තුල තියෙන මේ කාරණා අපිට අවශ්‍ය කරන මේ ගොඩ යන්න බැරි තැන් තියෙනවා. අපිට හිර වෙච්ච තැන් තියෙනවා. ඒ තමයි අකුසලය යට කරගෙන යන්න බැරි තැන්. හැබැයි ඔය හැමදේම කරලත් පොඩි හාමුදුරනේ සඳහන් කරලා තියෙනව නේද? ඔය පළවෙනි පියවර ඔය විදිහට සිද්ධ කරලත් සමහර අකුසලයන් යට කරගන්න බැරි වෙනවා. අන්න ඒ බැරි වෙනකොට ඒ දේ කරලා බැරි වුණොත් කොච්චර සාධාරණද බලන්න අපේ දිහා බුදුරජාණන් වහන්සේ අපේ සත්‍ය தත්ත්වය දේශනා කරලා තියෙන හැටි. ඒ බැරි වුණොත් තමයි ඊළඟ පියවරට යන්න කියලා මේ සූත්‍රයේ තියෙන්නේ. එතකොට එහෙම බැරි වුණොත් කොහොමද අපි ඊළඟ පියවර පිළිබඳව ඊළඟ පියවරට ගිහිල්ලා මොකක්ද කළ යුතු තියෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරමු. ඊළඟ තථාගතයන් වහන්සේ දේශනාව තුළ විතක්ක සන්තාන සූත්‍ර දේශනාව තුළ අර පළවෙනි කාරණේ කියපු විදිහට අන්‍ය නිමිත්ත වෙනත් නිමිත්තක් මෙනෙහි කරලත් බැරිුණොත් වෙනත් කුසල නිමිත්තක් මෙනෙහි කරගෙන ඒත් ඒ අකුසල නිමිත්ත දුරු කරගන්න බැරි වුණොත් එහෙම තථාගතයන් වහන්සේ ඊළඟ පියවරක් හැටියට දේශනා කරලා තියෙනවා සූත දේශනාව තුළ ආදීනෝ හෝති කියලා ආදීනෝ මානසිකාරය කරන්න ඕනේ. ආදීනෝ මානසිකාරය කරන්න කියලා දේශනාව තුළ සඳහන් වෙලා තියෙනවා. ආදීනව මේ ආදීනව මානසිකාරය කිරීම සඳහා උපමාවක් දේශනා කරන තථාගතයන් වහන්සේ හරියට මේ බොහොම පිරිසිදු වෙලා ඉන්න ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මේ යම් කෙනෙක් ඇවිල්ලා එල්ලනවා ගැරඬි කුණක් සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මල කුණක් හෝ ඇඟේ එල්ලනවා බෙල්ල එල්ලනවා එතකොට මොකද හිතෙන්නේ බොහෝම පිළිකුලක් ඇති වෙනවා බයක් ඇති වෙනවා නේද ඒ ලැජ්ජාවක් ඇති වෙනවා ඒ වගේ මේ මේ Taman තුල මේ ඇති වුණා මේ අකුසල විතර්කය ඒ ඒ විදිහට හිතන්නේ කියනවා කොහොමද මේක දෝෂ සහිත එකක් මේක අකුසලයක් මේක දුක් විපාක ඇති කරන දෙයක් කියලායි තථාගතයන් වහන්සේ මෙනෙහි කරන්න කියනවා. ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා මේ අකුසල විපාකය අපේ හිත තුළ අකුසල විතර්කය ඇති වෙනකොට මේ අකුසලයේ ක්‍රියාත්මක වුණොත් මට කොච්චරනම් දුක් විඳින්නද අපිට මෙනෙහි කරගන්න පුළුවන් සතර අපායේ බයම ඇතිනේ. සතර අපායේ දුක් විඳිලා අනන්ත දුක් විඳින්න සිද්ධ වෙන එකම ඇති අපිට ඕන මානසික කාර්යය කරගන්න. ආපහු පින්නත් මේ වැටුනොත් එහෙම නරකයේ තිරසම් പ്രേත අසුර කියන මේ අපායකට වැටුනොත් ආපහු නිදහස් වෙනවා කියන එක මොන වගේද කන කැසදා වීසයෙන් අහස දකින්නවා කියන දුර්ලභ උපමාව පින්නත් අය අහලා ඇතින උපමාව මේක වෙන්න පුළුවන් කියන අහඹ සිදුවීම වෙන්න පුළුවන්ලු නමුත් අපාය නිදහස් වෙනවා කියන එක තිරසන් ලෝකයට වැටුනොත් හේත ලෝකයට වැටුනොත් නිසත් එක්කලා ඒකට ලෝකයට වැටුනොත් ආපහු නිදහස් වෙනවා කියන එක ඊටත් ඇදී දුර්ලභයිලු ඒ කනගැස්දාව අහස බලනවා කියන එක වියසිදුරින් ඒක වෙන්න පුළුවන් කියනවා. නමුත් අපාය නිදහසනා කියන එක ඊට වඩා අපහසුයි. මේ විදිහට දුක් විපාක ගැන හොඳට මෙනෙහි කරගන්න ඕනේ. සතර අපාය වැටිලා ආපහු නිදහසනා කියන එක බොහොම අපහසුයි. ඇයි ඒවා ඒ ජීවිතයන් වල පින්නවත් ඒ ලෝකයන් වල දාන ටිකක් දෙන්න බෑ. භාවනා කරගන්න බෑ. මේ පින්නත් අර වගේ බණ ටිකක් අහන්න බෑ. නේද? ධර්ම මානසිකාර්ය පුරුදු කරගන්න බෑ. ඒ ලෝකෙම ඒ ලෝකෙම ආය ආය ඉපදෙන්න වෙනවා. ඒ විදිහට ආධින හොඳට මෙනෙහි කරගන්න ඕනේ පින්නන්නේ. නිසා මේ හිතේ ගතිය තමයි පින්නන්නේ සංසාරේ දැන් බුද්ධෝත්පාද කාලෙම කොච්චරනම් පහුණාද. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝසත් කාලයේදී 512027 නමකකින් විවරණ ලබා ගත්තයි කියලා සඳහන් වෙන්නේ. ඉතින් ඒතර අපි ඒතකොට කොච්චර බුද්ධ ශාසනය පහුවෙන්නේ නැද්ද? ඉතින් බලන්න මේ බුද්ධ ශාසන මගහැරි මගහැරි එනවා. ඒතකොට අපේ හිත මේ ජීවිතේ අපේ හිතම අපිට කියනවා අපි නම් ඔය නම් අපායන් නැති ස්වාමීන් වහන්සේ කිව්වට මම නම් මම නම් අපායන් නැති කියලා නේද හිත කියන්නේ. බාන හිතේ වසංගිය නිසා මේ ආදීනව තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. ඒ ආදීන හොඳට ප්‍රකට කරගන්න ඕනේ. ආදීන හොඳට මෙනෙහි කරගන්න ඕනේ. ආදීනව හොඳට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න පින්නාත්නි අර අකුසලයේ නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් සතර අපායේ පින්නාත්නි උප්පත්ති ලැබුවොත් ආපහු නම් පින්නත් ගැලවීමක් නෑ. ඉතින් මම දේශනා කරන දෙයක් නෙවෙයි තථාගතයන් වහන්සේමනේ දේශනා කළා තියෙන්නේ. දැන් හොඳට පින්නත් අපි ආදීන හොඳට මෙනෙහි කරගන්න ඕනේ. සතර අපායේ දුක් විඳින්න වීමම පුදුමාකාර පින්නත් ආදීනෝය. නිසා ඒ වගේ නිදහස් වෙලා මේ ලැබුණ මේ ජීවිතේ වටිනාකම තේරුම් ගන්න ඕනේ. හිත ඇදෙන්න දෙන්න හොඳ නෑ. අකුසල විතරකයට ආදීනෝ මෙනෙහි කරගෙන හරි මේ පියවරෙන් ගන්නට ඕනේ. එහෙම නොවුනොත් ඔය අකුසලයට ගිහිල්ලා පින්නාදී අපේ මැරෙන වෙලාවේ මේ හිතම අපිට චෝදනා කරනවා. ඒකයි මේ හිතේ ගතිය. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන අත්තානුවාද බය ඇති කරගන්න කියලා. තමන්ගේ හිත තමන්ට චෝදනා කරයි කියලා බය ඇති කරගන්නේ කියනවා. ඒ කියන්නේ ලෝකයට හොර රහස මොන වැරද්ද කරත් හිතෙන් ගැලවෙන්න බෑ. හිත දන්නවා. හිත දන්නා ඔක්කොම. ඒ නිසා අත්හානවාද බය තමන් හිත තමන්ට චෝදනා කරයි කියලා බය ඇති කරගෙන පින්නත් මේ අකුසලයෙන් දුරු කරගන්න පුළුවන්. එතකොට මේ දැන් මෙච්චර කාලයක් තම වැරදි වුණා නම් පසුතැවීම නෙවෙයි. අද ඉඳන් සංවර වෙන්න ඕනේ. අද ඉඳන් මම මදුරෙක්වත් මරන්නේ නැහැ කියලා සීලය ආරක්ෂා කරගන්න ඕනේ. ඇතේනම් මේ අකුසලයේ දුරු කරගන්න ඕනේ. ආන් එහෙම කරොත් මැරෙන වෙලාවේ සතුටක් තියෙනවා. ඇයි? මැරෙන වෙලාවේ හිත චෝදනා ලැබෙන්නේ නැහැ හිත. මම මෙච්චර කාලයක් සීලය ආරක්ෂා කරා. මෙච්චර කාලයක් කුසලයේ වැඩුවා. අන්න එහෙම පින්නත් හිත තුළ ඇති වෙන මේ අකුසලයේ ආධින හොඳට මෙනෙහි කරගන්න පුළුවන්. ඉතින් බොහෝ කාරණා සඳහන් වෙලා තියෙනවා ධර්මයේ පරානුවාද බය, දණ්ඩ බිය, දුක්ගති බය ආදී වශයෙන් කාරණා හතරක් දේශනා කරලා තියෙනවා. ඉතින් බොහෝ දීර්ඝව සාකච්ඡා කරන්න ඒ කාල වේලාව නෙවෙයි. ඒක අපි නේද ආදීනව ස්වභාවය හොඳට මෙනෙහි කරගන්න ඕනේ. දන්න පුළුවන් විදිහට තමන්ගේ ආදීනව මෙනෙහි කරගෙන මේ වැරැද්දෙන් අත මිදෙන විදිහට හිත පුහුණු කරගන්නට ඕනේ. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට. මෙච්චර විශාල සංසාර ගමනක් ඇවිල්ලා මොනවද ලැබිලා තියෙන්නේ? ලැබිලා තියෙන ප්‍රතිඵලය තමයි වර්තමාන ප්‍රතිඵලය. අනිත් එකක්වත් ඉතුරු වෙලා නැහැනේ. මේ මොහොතේ ලැබිලා තියෙන ප්‍රතිඵලය මොකක්ද තියෙන්නේ? ලෙඩට ගෝචර වෙච්ච හැක්, ලෙඩට ගෝචර වෙච්ච කන, නේද? ක කියන ශරීරයක්, යන්තම් මේ ලෝකයේ තියෙන වර්ණ රූප පේන නේද? ලෙඩට ගෝචර වෙච්ච ඇහෙන් අපි කරන්නේ අපිට මේ පාටයි හැඩ ටිකයි පේනවා. ඒක ඉතින් පාටක් තියෙන සීමිත පාට වගේ. මේ පාට ටිකයි හැඩතල වගේක් පේනවා. ඊළඟට එක එක එක එක එක එක ඒවා ඝට්ටණය වෙනකොට ඇහෙන ශබ්ද වගේක් ඇහෙනවා. එක එක දේවල් වලින් ඇති වෙන ගන්ධ වගේක් තියෙනවා. ඒවා හැදෙන ගෙඩි జాති ඉතින් ඒවා කාලා කාලා කාලා කාලා ඇතිරන් තියෙන තාමත් පාන් කැල්ලක් දැක්කම කන්න හිතෙනවා. ඒකෙන් කාලා හැපීමක් නැහැ. ඉතින් පාම් බත් ඒ වගේ ටිකක් කන්න තියෙනවා. නේද? ඊළඟට ශරීර පහස කියලා සීත උෂ්ණ ආදී රාග ආදී කෙලෙස් ධර්ම වලින් ලබන තිරිසන් සත්තුන්ට පවා ලැබෙන යම්කිසි తాවකාලික ඊටා తాවකාලික අප්‍රසන්න සැපයක් තියෙනවා සහ ආදරය ආදී දේවල් වලින් ලැබෙන දේවල් වර්ගයක් තියෙනවා මේ ටික පිටිපස්සේ කොච්චර ඇවිල්ලාද 5 ලක්ෂ 12000 ගාණක් මේ බුදුවරුන් වහන්සේලා නියත විවරණ ලබා ගත්තා කියන්නේ ඊට වැඩිය කොච්චර බුදුවරු පහළ වෙලා තියෙනවද කියන එක මේ වගේ ශාසන කීයක් මට පහ වෙලා ගිහිල්ලාද මට මේ ඕන වෙලා තියෙන්නේ මොනවද මේ අන්තිමට අර ලූණු සිවියකින් පේනවා වගේ නැත්නම් යතුරු හිලකින් කාමරයක් පේනවා වගේ යන්තම් දැලක් දාලා පේනවා වගේ පේනකොටත් දරුවෙක් බලා ගැනීමේ ආසාවෙන් තවත් මොකක් හරි මේ ලෝකේ උපාදාන වෙච්ච දෙයක් බලා ගැනීමේ ආසාවෙන් ආසාව ඉවර වෙන්නේ නැතුව මැරලා යනවා නේද ඉතින් මේ චක්‍රය තේරෙන්නේ නැතුව අපි මහා ලොකු ගැටලු සහගත තත්යකට පත් වෙලා තියෙනවා ඉතින් ඒ වගේ ආදීනවය මෙනෙහි කිරීම කොච්චර වටිනාකමක් තියනවද මේ ආදීන ඉතින් මේවා අහගෙන ඉඳලා හරියනවද? ඔය කියන්නේ අහගෙන ආදීනව අහගෙන ඉන්න කියලා හැම නෙවෙයි. <laughs> ආදීනව අහගෙන ඉන්න කියලා නෙවෙයි කියන්නේ ආදීනව මෙනෙහි කළ යුතුයි. ඉතින් මේවා අපි පිළිවෙලකට මේ කියන කාරණා සහ සම්බන්ධ කරගන්න ඕනේ. ආදීනව මෙනෙහි කරලත් මේ හිතේ තියෙන ප්‍රබලත්වය බලන්න ආදීනව මෙනෙහි කරලත් සමහර අකුසල නේද මෙන්න මෙහෙම සමහර අය කියනවා මේ මම හිතන්නේ පොඩි ස්වාමීන් වහන්සේත් අහලා ඇති සමහර අය කියනවා මේ හරි ඕක කරන්න එපා අපාය යනවා ඕක කරන්න එපා අපාය ගියොත් මොකද වෙන්නේ වාර තේරෙනවද මං මේ වෙලාවේ මේක කරන්න ඕනේ යන අපායක ගෙදෙක් ඒ කියන්නේ ආදීනව දැනගෙනත් දැනගෙන මේ නම් ඉතින් මෙනෙහි කරන්නේ නැතුවයි ඒවා ගොඩක් ඒවා කියන්නේ නමුත් මෙනෙහි කරත් මෙනෙහි නොකරපු අය එහෙම කියනවා මෙනෙහි කරපු අයටත් සමහර විට මේ කුසලය මේ අකුසලය යට වෙන්නේ නැති අවස්ථා තියෙන බව මේ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට අපි මේ තියෙන අකුසලයේ තියෙන ප්‍රබලත්වය කොච්චරද කියලා තේරුම් ගන්න ඕනේ. එහෙමත් වුණොත් මොකක්ද කරන්න කියන්නේ කියන එක ගැන තුන්වෙනි පියවර ගැන අපි විමසලා බලමු පුරුෂාන්තයෙන්. ඔව් තුනක් ඊළඟ පියවර හැටියට සීත දේශනාව තුළ සඳහන් වෙන්නේ මේ අකුසල විතර්කය ආදීනව මෙනෙහි කරලත් මේ අර අකුසල විතර්කය අයින් වෙන්නේ නැත්තම් ආදීන ස්වභාවය මෙනෙහි කරලත් අකුසල විතර්කය අයින් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ආදීන මෙනෙහි කරත් අකුසලයේ අයින් වෙන්නේ ස්වභාවයක් තියෙනවා. ඒ තරයි ඒ අකුසලයේ ස්වභාවය හිතේ. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරන්නේ අසති අමනසිකාර. ඊළඟ පියවරක් හැටියට දේශනා කරන අසති අමනසිකාර. ඒ කියන්නේ පින්වත්නි මෙනෙහි නොකර ඉන්න. ඒ මෙනෙහි නොකර ඉඳලු අකුසල විතර්කය. උපමාවක් දේශනා කරනවා පින්වත්නි යම්සේ පුරුෂයෙක් රූපයක් දිහා බල බල ඉඳලා S2 පියාගත්තොත් ඒ රූපය දකින්න කැමති නැත්නම් S2 පියාගත්තාම මොකද වෙන්නේ? ඒ රූපය බලන්න බෑ. පේන්නේ නැතුව යනවා. ආන් ඒ වගේ ඒ මතක් වෙනකොටම අමතක කරලා දාන්න පුළුවන්කමක් තියෙනවා. අපසල විතරකය මතක් වෙනකොටම අමතක කරලා දාන්න පුළුවන්කමක් තියෙනවා. ඒක අසති අමනසිකාරා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ මේ දේශන මේ දේශනාවට අදාළ අට කතාව තුළ පින්නාට සඳහන් වෙනවා මේ මන අමතක වීම මේ කොහොමද කරගන්න ඕනේ කියලා ඒ කර්මස්ථානයක් අරගෙන පින්නාදී භාවනාවට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නකොට ඔන්න ඒ අකුසල විතර්ක එනවා. එතකොට මොකද කරන්න ඕනේ? සඳහන් කරලා තියෙනවා ඒක අමතක කරලා දාන්න උත්සාහ කරන්න එක. ඉතින් එහෙම අමතක වෙන්නේත් නැත්නම් සඳහන් කරලා තියෙනවා තමන් දන්න ධර්ම කොටාසයක් සජ්ජහානා කරන්න කියලා. තමන් දන්න ධර්ම කොටාසයක් හයියෙන් කියන්නලු. ඉතින් මේ මේ මේ විදිහට පියවරල් සඳහන් කරලා තියෙනවා. ඒ වගේ මේ පියවරෙන් පියවර සඳහන් කරලා තියෙන තව මේ දේශනාවක් මම මේ වෙලාවේ සිහිපත් කරනවා පින්නත් අයට තථාගතයන් වහන්සේ මේ තීන නිද්දේ කියන අකුසලය නැති කරගන්න, නිදිමත කියන අකුසලය නැති කරගන්නට කාරණාවන් දේශනා කරලා තියෙනවා පචලායන කියන සූත්‍ර දේශනාව තුළ. නිදිමත ගැන සඳහන් කරලා තියෙන දේශනාව. මේ දේශනාව තුළ දෙවෙනි පියවර හැටියට සිහිපත් කරලා තියෙන තථාගතයන් වහන්සේ තමන් ධර්ම දන්න ධර්ම කොටාසයක් සත්‍යහනා කරන්න කියලා. ඒ නිදිමත නැති කරගන්න ඒ කියන ඒ පියවර ඔක්කොම සාකච්ඡා කරන්න වෙලාව නෙවෙයි. ඉතින් ධර්ම කොටාසයක් සත්‍යහනා කරන්න කියනවා. තමන් දන්න ධර්ම කොටාසයකට හිත යොදවන්න කියනවා. ඒ මේ කරන්නේ අර අර තියෙන අකුසල විතරකේ අමතක කරන්න. ඒ ඒ ඊළඟට තථාගතයන් වහන්සේ මේ දේශනාව තුළම ආලෝක සංඥාව ආදී සඳහන් කරනවා. ඊළඟට එළියට ගිහිල්ලා අහස බලන්ද තරු දිහා බලන්න මූණේ වතු ටිකක් ගාගන්න පින්නත් යහල ඇති මේ විදිහට පියවරල් එක එක දේශනා කරලා තියෙනවා. මේක අර නිදිමත නැති කරගන්න වගේ මේ අට කතාව තුළ සඳහන් වෙලා තියෙනවා මේ විදිහට පින්නත් ඒ ඒ ඇතිලා තියෙන අකුසල ආරම්මණයෙන් අයින් සඳහා වෙනත් දෙයක් සිහිපත් කරන. එනම් දෙයකට හිත යොදවන්නේ නැති කියලා. ඉතින් මෙහෙම කරලත් ඇති වෙන්නේ ඒක අයින් වෙන්නේ නැත්නම් අටකතාව තුළ ඊළඟ පියවරක් හැටියට ඒ මේ සඳහන් කරලා තියෙනවා. තමන් මේ ඒ තමන්ගේ තියෙන මේ බෑගේ දහම් පොතක් බුදු ගුණ ගැන දහම් ගුණ ගැන තියෙන පොතක් අරගෙන පොත කියවන්න tie කියලා. පොත කියවනකොට අර ඇතිලා තියෙන අකුසල ආරම්මණය අයින් වෙනවා කියලා. එහෙම නැති වෙන්නේත් නැත්නම් ඊළඟට ගන්න කියනවා ඒ කාලේ ස්වාමීන් වහන්සේලා භාවිතා කරපු ඒ ගින්න ඇති කරගන්න ගිනි ගාන දඬු දෙක. දඬු දෙක අරගෙන අතට අරගෙන මේක උඩ දඬ මේක යට දඬ කියලා එහෙම හිත අර වෙනස් කරගන්න කියන ඇතිලා දෙන අකුසලයෙන් අයින් වෙන්න. ඒත් නැති වෙන්නේ නැත්තම් ඊළඟට ස්වාමීන් වහන්සේලා ගාව තියෙන මේ ඉන්දිකටු දාලා තියෙන කොප්පුවෙන් ඉදිකට අරගෙන නූල අරගෙන මේක ඉදිකට මේක නූල කියලා හිත ඒවට යොදවන්න කියනවා. තමන්ගේ පරිස්කාරවල හිත යොදවන්න කියනවා. එහෙමත් මේ නැති වෙන්නේ නැත්නම් ඊළඟ සඳහන් කරනවා මේ ලොකු සම්මාස ඊළඟට සඳහන් කරන අවසාන කාරණයක් ඇටියට මේ ඉන්දිකට්ටයි නූලයි අරගෙන තමන්ගේ ඉරිච්චි සිවුර ඉරිලා තියෙනවා නම් ඒ ඒ සිවුරේ ඉරිච්චි තැන් ටික මහගන්න කියනවා. ඒක මහනකොට අර අකුසල විතරකේ අයින් වෙනවායි කියනවා. ඉතින් මේ විදිහට මේ එක එක පියවරව සඳහන් කරන අර්ථකථාව. ඒතකොට පැවිදි පින් අය හැටියට අපිටත් ගිහි පින්තුන් හැටියට පින්නත් අයටත් පුළුවන් එක එක උපක්‍රම යොදවන්න මේ අකුසල විතර්කේ අමතක කරන්න ඕන කාත් එක හරි ගිහිලා ධර්ම කතාවක් කරන්න පුළුවන් නේද? ඒ වගේම මේ ධර්ම පුස්තකයක් බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට මොකක් හරි උපක්‍රමයක් යොදලා අරක අමතක කරලා දාන්න උත්සාහ කරන්න ඕන. ඒක අමතක කරලා දාලා ආපහු හැබැයි සඳහන් කරන අර්ථ කතාව තුළ මේ මේ මේ මේ අයින්නේ නැත්තම් අයින් අයින් වුණොත් මේ කමට ආය විතරකේ අයින් වුණොත් භාවනා කරන්නට වාඩි වෙන්න කියලා. තමන් කරගෙන හිටු භාවනා කරන්න වාඩි වෙන්න කියලා. ඉතින් වෙන දෙයකට හිත යොදවන්න එපායි කියලා මේ ලොකු සාන්නාස ඊළඟට මේකෙම සඳහන් වෙලා තියෙනවා මොකද ඒකට හේතුව හැබැයි අතීතේ හිටපු ප්‍රඥාවන්ත උත්තමයෝ වෙන කර්මාන්ත යොදමින් හරි මේ අකුසල විතරකේ අයින් කරා කියලා අමතක කරන්න. ඒක වෙලාවක සඳහන් වෙලා තියෙනවා මේ තිස්ස කියලා සාමයේ ස්වාමීන් වහන්සේට පැවිදි ජීවිතය පිළිබඳ උකටලි භාවයක් ඇති වුණා. පැවිදි ජීවිතය පිළිබඳ ඒ උකටලි භාවය ගුරු ස්වාමීන් වහන්සේ උපාධ්‍යාන ස්වාමීන් වහන්සේට සිහිපත් කරාම උපාධ්‍යාන ස්වාමීන් වහන්සේ මේ තිස්ස මහා විහාරයේ වැඩ ඉන්නකොට මේ තිස්ස කියන සාමයේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා එහෙනම් අපි සිතුල් පව්වට යමු. සිතුල් පව්වට ගිහිල්ලා එහෙට යන් කියලා සාමයේ ස්වාමීන් වහන්සේ එක්කන් ගිහිල්ලා ඒකේ මේ සංසතු භූමියක් නිසා පෞද්ගලික කරගන්නට වෙනම සෙනසුණක් කරගන්නදී කිව්ව කුටියක්. ඉතින් මේ සෙනසුණක් කරගන්නට කුඩා කුඩා ස්වාමීන් වහන්සේ සඳහන් කරාට පස්සේ මේ සෙනසුණ සකස් කරගන්න වැඩක් කරනවා. එවැනි සංයුත්ත නිකාය ආදී දේශනාවකුත් මේ ස්වාමීන් වහන්සේ පුරුදු කරනවා. ඒ වගේම භාවනාවත් කරනවා. ඊළඟට මේ මේ මේ නිසා අර ස්වාමීන් වහන්සේට මොකක්ද උනේ? අර්පණා උපදවා ගන්න පුළුවන්කමක් ලැබුණා. ධ්‍යාන මට්ටමකට භාවනාව පුරුදු කරගන්න පුළුවන්කමක් ලැබුණා. ආන් ඒ නිසාම මේ ස්වාමීන් වහන්සේ අර ගුරු ස්වාමීන් වහන්සේ උපක්‍රම මොකද කරේ? අර පොඩි ස්වාමීන් වහන්සේගේ විතර්කය ඒ කුටලී භාවය ශාසනය පිළිබඳ ඇතුළු කම්මැලි ස්වභාවය කලකිරීම නැති වෙන විදිහට කටයුතු කරා. එහෙම කරලා අර අකුසල විතර්කය අයින් කරගන්න අමතක වෙන විදිහට කටයුතු කරලා ඒ ස්වාමීන් වහන්සේට රහත් භාවය ලබා ගන්න පුළුවන් බව අර්ථ කතාව තුළ සඳහන් වෙලා තිනවා. අරහත් භාවය ලැබුවයි කියලා ගුරු ස්වාමීන් වහන්සේ මේ සෙනසුනේම පොඩි ස්වාමීන් වහන්සේට ඉන්න කිව්වා. හදපු ඒ පොඩි සාන්නාසය ගුරු සාන්නාසයට හැදුවේ ගුරු සාන්නාස සඳහන් කරා එහෙනම් ඔබ වහන්සේම වැඩින්ද මේ පොඩි සාන්නාසයේගේ භාවනා කළ රහත් උනායි කියන. ඉතින් මේ තිස්ස ස්වාමීන් වහන්සේගේ ධාතු පවා චෛත්‍යයක් කරපු බව අට කතාව තුළ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ ඇතුණා වූ මේ අකුසල විතර්කය අසති අමතිකාරා කියන විදිහට අමතක කරලා දාන්න තියෙ කියන මොනahari උපක්‍රමයක් යොදලා ඒක තමයි තුවනේ ඒ පියවර හැටියට අසති අමනිස්කාර පබ්බේ සඳහන් කරලා තියෙන්නේ ඒ කියන්නේ එතන අපිට ගන්න පුළුවන් නේද? ඒ අනිත් හැම දෙයක්ම අසති කිව්වහම සිහියක් නැතුව මෙනෙහි කරන්න එපා. අමනසිකාරා නේද? අසති අමනසිකාරා කිව්වහම දැන් ඔය කියන වෙන කර්මාන්තය දැන් අපි මේ අකුසල විතරකෙහිඳ අපි සිහිය නැති මෙනෙහි කිරීම කරනවා. අසිහිය සහිත මෙනෙහි කිරීම මම ගහන්න ඕනේ, මම බයින්න ඕනේ, නැත්නම් මම මේ දේ කරන්න ඕනේ, මම මේ මේ කෙලස් ධර්මය මට හොඳයි. ඒ එතකොට ඒ වගේ මානසිකාර කරනවා. අපිට අර අපි කතන්දර හදනවා වගේ නේද? ඒ කියන්නේ මේ දැන් මම අහවල් තැනදී හම්බෙනවා අහවල් තැනදී මම මේ විදිහට දොස් කියනවා මම මේ විදිහට කියන දැන් අපි දොස් කියන්න කෙනෙක් ගැන අපිට ව්‍යාපාද හෝ විහිංසා විතර්කයක් ඇති වෙලා තියෙනකොට ඒ විතර්කය සහිතව ඉන්න අපි ඒ දෝෂය කියන හැටි කරන හැටි ඒක පිළිබඳ කතන්දරයක් රචනාවක් හදනවනේ තනියම ඒක එතකොට ඒක අසති මානසිකාරයක් නේද එතකොට ඒක කරන්නේ නැතුව යම් කර්මාන්තයක් කිරීම යහපත්ද නැද්ද සමහරට හැන්දෑව කෙනෙක් මැරෙන්න ඉඩ තියෙනවා මේක දිගට කරගෙන ගියොත් එහෙම. ඉතින් සතර අපාය දොරටු ඉවර කරගන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. එහෙනම් කර්මාන්තයක් කිරීම හරි මේකේ වෙන වෙන දෙයකට හිත යොමු කිරීම. මට එකපාරට මතක් වුණා දැන් දැනට කරගෙන යන ඔය සාමාන්‍ය ක්‍රමයක් තියෙන තරහ ගියාම 10 ඉඳන් එකට ගයින්ද කියන්නේ පැත්ත වෙලා අන්න ඒ වගේ ඒවත් මේ ක්‍රමයට ඒ වගේ බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ හැම මානසික උපක්‍රමයක්ම තියෙන අපූර්ව නේද මට මතකයි අපේ සමහර පොඩි ස්වාමීන් වහන්සේලා දැන් විභාග වලට සූදානම් වෙනකොට ඒවා කම්මැලි වෙනකොට කුටි වටේ සුද්ධ කරනවා වෙනත් වෙනත් මේ වැඩ කරනවා ඒවා කරලා ආයෙ පටන් ගන්න. එතකොට ඉතින් අපේ දරුවොත් එහෙම කරන වෙලාවකට ඒවා දැනගෙන ඊටාම හොඳින් දැනගෙන මේ ක්‍රමවේද කොච්චර අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්ද? හොඳයි කාලය මම කාලය ගන්නවා පියවර පහම කතා කරේ නැතත් මට කමක් නැහැ. මොකද පියවර පහම කතා කරා උන්වහන්සේගෙන් මේ ගත යුතු කාරණා ටික ඉස්මතු කරගන්න වැඩි කාලයක් ගන්න. ඒකද එකක නිදහසේ අපි සාකච්ඡා කරන එකයි ඒකින්ද කාලය ඉක්මනින් ගෙවලා යන හින්දා ඊළඟ පියවරත් අපි උන්වහන්සේගෙන් විමසලා බලමු කොයි වගේද ඊළඟ පියවර මේකෙනුත් බැරි වුණොත් මොකද්ද ඊළඟට කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔය ලොකු සංඝාස ඊළඟ හතරවෙනි පියවර හැටියට සූත දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ විතක්ක සංකාර සංඨානං කියලා. මේ විතක්කය මූලස්ථානය මෙනෙහි කරගන්නේ කියලා. මේක හටගන්න උන හේතුව මූලස්ථානය මෙනෙහි කරගන්න කියලා සඳහන් කරලා තියෙනවා මූල කාරණය. එතකොට මේකට උපමාවක් හැටියට බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ මේ මූලස්ථානය පිළිබඳව මෙනෙහි කරන දේ හරියට යම්ස කෙනෙක් මේ හයියෙන් යනවා. හයියෙන් ඇවිදගෙන යනකොට මෙයා කල්පනා කරනවලු එයි මං හයියෙන් ඇවිදින්නේ මම පොඩ්ඩක් හෙමින් යනවා කියලා හිතනවා. ඊට පස්සේ එයාම කල්පනා කරනවා එයි මං හෙමින් යන්නේ මම පොඩ්ඩක් හිටගෙන ඉන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා මම හිටගෙන ඉන්නේ මම වාඩි වෙනවා. ඊට පස්සේ මම ඇයි වාඩි වෙලා ඉන්නේ මම පොඩ්ඩක් හාන්ස් වෙනවා කියලා හිතනවා කියනවා. මේක උපම ඒ ඒ කාරණේ මූලස්ථානය ගැන මෙහි කරන එකට උපමාවක් හැටියටයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ මූලස්ථානයට හිත යොදවන එක පිළිබඳව පින්වත්නි සඳහන් කරලා තියෙනවා. මූල කාරණය හැටියට මේක සිහිපත් කරන්න කියලා අට කතාව තුළ හරියට පින්නත් අර පින්නත් අය අහලා ඇති හැමෝම දන්නවා දද්දබ කියන ජාතකය. දද්දබ කියන ජාතකය අර හාවෙක් බෙලි ගහක් යට බුදියගෙන ඉන්නකොට මේ බෙලි ගෙඩියක් වැටුණා. ඒ වැටුණ සද්දෙට හාව පොළොව කඩන්න හිටනවා කියලා පොළොව පෙරනවා කියලා දුවන්න ගත්තා නේද? දුවන්න ගන්නකොට අනිත් සත්තුන්ටත් මේ කාරණේ කියලා අනිත් සත්තුත් දුවන්න ගත්තා. ඒ ජාතකයේ බෝසතාණන් වහන්සේ සිංහාත්ම භාව ලැබලා හිටියේ. ඉතින් මේ සිංහා චාරංචු වුණාට පස්සේ මේ සිංහා විමසනාමේ කාරණයට හේතුව. ඉතින් ඇතාගේ ඉඳන් අර හාව දක්වාම විමසගෙන එනවලු. විමසනාට පස්සේ හාවෙන් අහනවලු කොතන සද්ද ඇහුනේ කියලා ඊට පස්සේ බයින් කියනවා අර මේ බෙලි ගහයට මම නිදාන හිටියේ. එතනයි සද්ද ඇහුනේ. ඊට පස්සේ සිංහා ගිහිල්ලා බලනවා. මේ කල්ප විනාශය තමයි මේ පොළොව විනාශ වෙන්නේ. ඒක නිසා මේක විනාශ වෙන්න හේතුවක් නැහැ කියලා ගහයට ගිහිල්ලා බලනකොට බෙලි ගෙඩිය තියෙනවා දකින්න. උඩ බලනකොට නැට්ට තියෙනවා දකින්න. ඊට පස්සේ සිංහයට වැටෙනවා, බෝසත්ණහට වැටෙනවා. මේකට හේතුව එහෙනම් බෙලි ගෙඩිය වැඩි සද්දෙට තමයි මේ හාව බය වුනේ කියලා. ආන් ඒ වගේ මේක සිහිපත් කරගන්න කියලා අටුවාව තුළ සඳහන් කරලා තියෙනවා. ඒ මූල කාරණයට හිත ගන්න. මූලස්ථානයට. Tamanට ඇතුණ අකුසල දේශසහගත අකුසලයක් නම් ඇතුණේ. මේ අකුසල විතක්කය ඇති වෙන්න දේශසහගත අකුසල විතර්කය ඇති වෙන්න මූල කාරණේ හැටියට විමසගෙන විමසගෙන යනකොට අපිට තේරෙන්නේ මෙයාගේ වචන නිසා මේ මෙයාගේ මේ ක්‍රියාව නිසා මේ මෙයා මෙහෙම කරපු නිසා කියලානේ නේද? gedara දෙද්දී බොහෝ මේ දේශසාගත ස්වභාවය වැඩි මට මෙහෙම කිව්වා මෙහෙම දෙයක් කරා කියලා ඒ මේ දේශසහගත අකුසලය මූලස්ථානයට අරගෙන අරගෙන යනකොට මේ වචනේ මේ තථාගතයන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව සිහිපත් කළ බලනකොට දේශසහගත අකුසලයේ හටගන්නේ මේ අයෝනිසෝ මානසිකාරයත් පටිඝ නිමිත්තත් කියන කාරණා දෙක හේතු වෙලා. එතකොට මොකක්ද එහෙනම් හේතුව? අර පටිඝ නිමිත්ත තිබුණාට මම වැරදි විදිහට හිතුවා. අයෝනිසෝ මානසිකාරය. අයෝනිසෝ මානසිකාරය නිසා තමයි මේ මගේ අකුසලයේ ඇති වෙන හේතුවනි කියලා අර මූලස්ථානයට යනකොට මේ අර අකුසලය නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා. බලන්න එතන මූලට යනකොට අර අකුසල අරමුණේ අයින් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට දේ මේ සුබ හැඟීමක් නම් ඇති උනේ. ඒ කියන්නේ මේ Taman මේ Tamanගේ ශරීර බාහිර ශරීර පිළිබඳව ඇලීමක් නම් ඇති උනේ. අන්න අසුබ මානසිකාර්ය. අසුබ මානසිකාර්ය ඇති ඇති කරගන්නේ කියනවා. අසුබ මානසිකාර්ය ඇති කරගන්නේ කියනවා. එහෙනම් සුබ මානසිකාර්ය ඇති උනේ කොහොමද පින්නත්නේ? අයෝනිසෝ මානසිකාර්යත් ඒ කියන්නේ වැරදි ආකාරයට කල්පනා කිරීමත් සුබ නිමිත්තත් කියන කාරණා දෙක හේතු වෙලායි කියනවා. එහෙනම් සුබ නිමිත්ත හැටියලා වැරදි ආකාරයකට මම හිතපු නිසා තමයි මේ අකුසල විතර්කයේ ඇතුනේ කියලා පින්නට අර විදිහට මූලස්ථානයට ගිහිල්ලා ඒ අකුසල ඇතුන විතර්කයෙන් අයින් වෙන්න දෙයි කියලායි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දැන් මූල කාරණය පිළිබඳව හොයාගෙන හොයාගෙන යනකොට අපිට පුළුවන්කමක් තියෙනවා මේ අකුසල විතර්කයෙන් අයින් වෙන විදිහට හිතපත් කරගන්නට. නිසා පින්නත් මේ ඒකයි තථාගතයන් වහන්සේ මූලස්ථානය මෙනෙහි කරගන්නටි කියලා මේ හතරවෙනි පියවර හැටියට සිහිපත් කරලා තියෙනවා. හොඳයි. ඒ කියන්නේ හේතු හොයාගෙන යන්න ඕනේ. හේතු මුල හොයාගෙන යන්න ඕනේ. මම හිතන්නේ මේ ජාතක කතාව අද කාලේට නම් බොහොම වටිනවා කියලා. මේ බොහොම සද්දයි අන්තිමට බලනකොට මොකුත් <laughs> මොකුත් නැහැ. මේ එක කාරණාවක් අපිට එකතු කරගත්තා නම් ඒකම කොච්චර වටිනවද කියලා. හොඳයි. මුල හොයාගෙන යනකොට බොහෝ විට අපේ හිතේම තියෙන වැරද්ද බව අපිට හොඳට තේරෙනවා. ඒකයි කියන්නේ මේ මානසිකාරයේ වැරද්දයි මේ තියෙන්නේ අයෝනිසෝ මානසිකාරයයි මට තරහා ගියේ ඇත්තටම මගේ මගේ හිතේ තරහ යන ස්වභාවය තිබ්බ නිසා තරහ යන ස්වභාවය තිබ්බ නිසා හොඳයි කෙටියෙන් නමුත් අපි ඊළඟ කාරණාවත් විමසලා බලමු පස්වෙනි කාරණාවත් ඊටාම කෙටියෙන් අපිට මම හිතන්නේ තව විනාඩි දෙක තුනක කාලයක් වගේ ඉතුරු වෙලා තිනවා ඒ කාලය තුල මෙච්චර එහාට ගිහිල්ලත් මූලස්ථානය මෙනෙහි කරලත් යම් විදිහකින් මේ කාරණාව අකුසල යටපත් නුනොත් අවසාන වශයෙන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාව. ඔව් ඊළඟට පින්නත් සඳහන් කරලා තියෙන්නේ බුදුන් වහන්සේ අවසාන පියවර හැටියට මේ මූලස්ථානය ගැන මෙහි කරලත් අයින් වෙන්නේ නැත්නම් ඒ අකුසලයේ අවසාන පියවරක් හැටියට බුදුන් වහන්සේ සඳහන් කරනවා දන්තේහි දන්ත මාදාය ඒ කියන්නේ දතින් දත කියලා තද කරගෙන මේ අකුසල විතර්කය වෙසසින් පෙරන්න කියනවා දිවෙන් තලු පෙලා. ඒ කියන්නේ දිව තල්ලට තියලා තද කරගෙන, දත් ටික තද කරගෙන මේ අකුසලයේ ඇති වෙන දෙන්නේ නැහැ කියලා වීරය කරන්න කියනවා. අර අකුසලය වෙසසින් පෙලන්න කියනවා. සඳහන් වෙලා තියෙනවා මේ හරියට පීති මල්ලව. ඒ කියන්නේ ඔය මල්ලව පොර කෙනෙක් දුර්වල පුරුෂයෙක් අල්ලලා වෙසසින් පෙලනවා, දුර්වල කරනවා. පීඩණයටපත් කරනවා. ආන් ඒ වගේ මේ වීරයක් ගන්න කියනවා. බෝසත් වහන්සේ අර බෝ බෝ නැරදී මට සතර සම්පදාන වීරය කරගත්තේ නේද? මේ මගේ මේ ලේ මස් ආදී වියලි ඒවා ඇතත් නහර සමත් ඉතුරු වෙත ඉතුරු ඒවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමී මේ අකුසල ඊටා කියන්නේ කියලා අර අකුසලේ නැති කරගන්න ගත්ත වීරය වගේ මේ අකුසලයට ඉඩ දෙන්නේ නැහැ කියලා වීරයක් ගන්න කියනවා. ඉතින් එහෙනම් වීරය ගන්නම වෙනවා. නැත්තම් මේ අකුසලයට ඉඩ දීලා හිටියොත් එහෙම හරියන්නේ නැහැ. ඉතින් පස්වෙනි කාරණේ හැටියට බුදුන් වහන්සේ දේශනා කළා තියෙන එකයි වීරිය උත්සාහය කරන්න කියලා අතීතෙත් බොහෝ ස්වාමීන් වහන්සේලා බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්නත් අය අහලා ඇති සෝවන ස්වාමීන් වහන්සේ යටිපතුල් වල ලොම් පවා ඇවිල්ලා තිබුණා. ඒ උන්වහන්සේ රක්මන් මළුවේ රක්මන් කරලා කරලා මේ ලේ තිබුණා කියන ගවයක් කපලා දැම්මා වගේ. ඉතින් බුදුන් වහන්සේ එතනට වැඩම කරලා අර වීරිය සමතාව අධිෂ්ඨාන කරගන්න කියලා ධර්ම දේශනා කරා. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේ සමහර ස්වාමීන් වහන්සේලා පීතිමල්ලි කියලා ස්වාමීන් වහන්සේම සක්මන් කරලා බැරිම තැන ධනෙස් දෙගුණ සක්මන් කරා. රාත්‍රී කාලේ වැද්දෙක් මේ මුයෙක් කියලා හිතලා ඊය පිද්දලු. ඒ ඊයේ ගලවලා දාලා තනකොළ වැටියක් ඒ තුවාලයට උබාගෙන සක්මන් කරා කියන වේදනානුපස්සනාවල රහත් වෙනවා කියන මේ විදිහට බොහෝ ස්වාමීන් වහන්සේලා ඊටාම වීරයක් ගත්ත අකුසලය මානසිකාරය ඇති වෙන්න දුන්නේ නැහැ. මහා වීරයක් උත්සාහයක යෙදුණා. ඉතින් ඒ වගේ අපේ හිතටත් අපිත් පින්නත් මේ කාරණා ටික පුහුණු කරගන්න ඕනේ පුරුදු කරගන්න ඕනේ මේ එකකින්වත් හරියන්නේ නැත්තම් දත් පිළි කාගෙන අකුසල ඉවසන්න කියලයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන අකුසලයට ඉඩ දෙන්නේ නැතුව කොතර මේ ශාසනයේ වීර්ය සම්පන්න බිසුන් වහන්සේලාගේ මේ කතා ප්‍රවෘත්ති ඇහෙනකොට ලැජ්ජහයි නේද කාගේ හරි පොඩි වචනයකට නේද? gedara කාගේ හරි පොඩි වචනයකට, පුංචි ක්‍රියාවකට, පොඩි දෙයකට මම කොච්චර දැඟලුවද මේ අකුසල් ඉදිරිපත් ඉදිරියට අරගෙන බෞද්ධයෙක් විදිහට කියලා ලැජ්ජාව උපදවාගෙන මම හිතන්නේ කටයුතු කරන්න ඕන. හරියට වෛද්‍යවරයෙක් එක බෙහෙතක් දීලා බලනවා. ලෙඩේ යටපත් කරන්න ඒක හරියන්නේ නැත්නම් ඊළඟ බෙහෙත දීලා බලනවා. ඒකටත් ඒකටත් ඇල්ලුවේ නැහැ. ඊළඟ බෙහෙත් දීලා බලනවා. ඒකටත් ඇල්ලුවේ නැහැ. ඒ විදිහට ඒ විදිහට එක එක බෙහෙත් වර්ග නේද මේ ලෙඩේට යොමු කරලා ඒ ලෙඩේ සුව කරගන්න අවශ්‍ය කටයුතු කරනවා වගේ බුදුරජාණන් වහන්සේ අපිට මේ හිත দমনය කරගන්න ආකාරය කොච්චරනම් චමත්කාර දැනක විදිහට අපිට ලැබිලා තියෙන මේ උරුමය දායාදේ කොච්චරක්ද. ඉතින් අපි අද දවස් අපිට මේ ධර්ම ඥානය ලබා දෙන්න එහෙස මහන්සියලා කටයුතු කරපු අපේ ඉහළගම අමිත ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේගේ අම්මා තාත්තට පවා නිවන් දකින්න මේ සිද්ධ කරා වූ කාරණාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.